පෙරවන් සරණයි හැම දිනාටම අද දවසෙත් සෙනසුරාදා ධර්ම සාකච්ඡාව සඳහා සම්බන්ධ වෙන ගෞරවනීය ස්වාමින් වහන්සේලා මෙහෙණින් වහන්සේලා සහ පින්වත් ඔබ හැම දිනාටම රත්නත්‍රය ආශිර්වාදේ ප්‍රාර්ථනා කරමින් අද දිනට નિયમિત මාතෘකාව ආරම්භ කරන්න සූදානම් වෙන්නේ අද දිනේත් අපි සතර මහා ධාතුන් පිළිබඳව කතා කරන්න අපට ඉතිරි වෙලා තියෙනවා සතර මහා භූත රූපයන්ගෙන් අවසාන කාරණේ වායෝ ධාතු. අපි පසුගිය සති දෙකක කාලයකදී මුල් සතිය අපි පඨවි ධාතුව පිළිබඳව කතා කළා. පසුගිය සතියේ ආපෝ ධාතුව සහ තේජෝ ධාතුව පිළිබඳව අපි කතා කළා. අද දවසේ වායෝ ධාතුව. ඒ වායෝ ධාතුව පිළිබඳව පැහැදිලි කිරීමේදී නායක හම්දුරෝ විග්‍රහ කරනවා පිම්බෙන, පුම්බන, රුකුල් දෙන, තල්ලු කරන ස්වභාවය වායෝ ධාතුවේ. එතකොට දැන් මේක කාරණයක් තේරුම් ගන්න ඒකේ විවිධ ස්වરૂපයන් විවිධ වචන වලින් පැහැදිලි කරන්නේ පිම්බෙන ගතිය ඒ කියන්නේ තමන්ම පිම්බිලා හිටින ගතිය, පුම්බන ගතිය, ඒ කියන්නේ අනෙකුත් ධාතුන් පුම්බලා තියෙන ගතිය, රුකුල් දෙන සහ තල්ලු කරන ගතිය වායෝ ධාතුව. කර්කශ ස්වභාවය වූ පෘථුවි ධාතුව හා බැඳී සිට එයට විසිරී යන්නට නොදී එය ඇදගෙන බැඳගෙන සිටින ස්වභාවය ආපෝ ධාතුවේ. දැන් අපි පසුගිය සතියේ ආපෝ ධාතුව ගැන කතා කළා. ඒ ආපෝ ධාතුවේ තියෙන බන්ධන ගුණය. එතකොට පඨවි ධාතුවට විසිරෙන්නට නොදී ඒක ඇදලා බැඳලා එකට ඒකරාශී කරගෙන බන්ධනය කරන ගුණය තමයි ආපෝ ධාතුවේ තියෙන. අපි උපමාව උදාහරණ වලින් කතා කළා. මහානායක හඳුරු පැහැදිලි කළා අර සිමෙන්ති කුඩු ටිකකට ජලය එකතු කළාම අර සිමෙන්ති කුඩු ඔක්කොම අර ජලයට ඇලෙනවා. එතන සිමෙන්ති කුඩුවකින් එක ඇලෙනවා වගේ තමයි අපිට පේන්නේ. නමුත් සිමෙන්ති කුඩුවකින් එකට ඇලෙනවා නම් වතුර දාන්න කලිනුත් ඒක එහෙම ඇලිලා තියෙන්න ඕන. එහෙම වෙන්නේ නැහැ. සිමෙන්ති කුඩු වෙන වෙනම තියෙනවා. ඒකට වතුර එකතු කළාට පස්සේ ඇලෙනවා පේන්නේ මොකක් නිසාද? සිමෙන්ති කුඩු සිමෙන්ති කුඩුත් එක්ක නෙමෙයි ඇලෙන්නේ. සිමෙන්ති කුඩු ජලයේ ඇලෙනවා. ආපෝ ධාතුවේ ඇලෙනවා. එතකොට මේ ආපෝ ධාතුවේ ඔක්කොම ටික ඇලුනහම එකට බන්ධනය වෙලා එක ගුලියක් වගේ එහෙම නැත්නම් එකට ශක්තිමත්ව පිහිටලා තියෙනවා අපිට පේනවා. ආපෝ ධාතුව හා බැඳී සිට එහි ගැලී සිට පෘථවි ධාතුවට ਸਰවාකාරයෙන් හැකිලෙන්නට නොදී ඒ වායෝ ධාතුවෙන් පොම්බනු ලැබේ. දැන් එතකොට අර ආපෝ ධාතුවෙන් කරන්නේ බන්ධනය කරන ගතිය හැබැයි මේ බන්ධනය කරන ගතියත් එක්කලා දේවල් හැකිලෙන්නට පුළුවන්කම තියෙනවා. උදාහරණයක් හැටියට ගත්තොත් දැන් අපි පිටි ටිකකට වතුර දැම්මන් පස්සේ පිටි ගොඩාක් වගේ තිබ්බා වුණාට වතුර දාලා ඇනුවහම ඒක ටිකක් වෙනවා. ඇයි අර බන්ධනය කරගන්න ගුණයත් එක්කලා අරවා අර අතරතුර තියෙන මේ වායෝ ධාතුව ආකාශ ධාතුව ගොඩක් අඩු වෙලා ගිහිල්ලා අරක එකට එක රාශි වෙනවා. එතකොට මෙහෙම මෙහෙම සම්පූර්ණ මේ අතර තියෙන වායෝ ධාතුව ਸਰව සම්පූර්ණයෙන්ම ගිලිහිලා ගියොත් එහෙම අරවා කැටි වෙලා කැටි වෙලා කැටි වෙලා සම්පූර්ණම හොද්දටම එකට හේතු වෙලා ශ්‍රය වෙනවා. එතකොට එහෙම වෙන්නට නොදී පෘථිවි ධාතුවට ਸਰවාකාරයෙන් හැකිලෙන්නට නොදී ඒ වායෝ ධාතුවෙන් පුම්බනු ලැබේ. එතකොට පටවි ධාතුව තිබුණා තියෙන ඒ පටවි ධාතුව ආපෝ ධාතුවෙන් බන්ධනය කරනවා හැබැයි මේක බන්ධනය කරලා ਸਰව සම්පූර්ණ හැකිලෙන්නට නොදී වායෝ ධාතුවෙන් තමයි පුම්බලා තියන්නේ දැන් අපිට මේක එක එක අවස්ථාවල හඳුනා ගන්නට පුළුවන් මේ විදිහට දැන් අපි පොල් ගෙඩියක් ගත්තාම පොල් ගෙඩියේ ලෙල්ල කියන්නේ පටවි ධාතුව තමයි කටුව කියන්නේ පටවි ධාතුව ඊට පස්සේ මදය කියන්නේ පටවි ධාතුව. බහුලව තියෙන පටවි ධාතුව. එතකොට පොල්ලෙල්ලේ තියෙන පටවි ධාතුව ඒක ඇතුලේ වායෝ ධාතුව බහුලව පිහිටලා තියෙන නිසා ඒක එබෙන ගතියෙන් යුක්තයි. ඒ වගේම දෙයකට ඔරොත්තු දෙන ඝර්ෂණයට ඔරොත්තු දෙන ගතියෙන් යුක්තයි. එහෙම ගුණයක් පොල්ලෙල්ලේ තියෙනවා. ඇයි ඇතුලේ වායෝ ධාතුව බහුලව පිහිටන හැටියට තමයි ඒක සැකසීලා තියෙන්නේ. හැබැයි පොල් කටුව ගත්තාම ඒකේ වායෝ ධාතුව ගොඩක් අඩුයි. ඒ අඩු නිසා තමයි ඒකේ තද බව වැඩි වෙලා තියෙන්නේ. ඒක වහාම බිඳෙනවා. දැන් පොල් එල්ල එහෙම බිඳෙන්නේ නැහැ. පොල් එල්ල එහෙම ලේසියෙන් බිඳින්න බෑ. අර ඉරණ පැත්තට ඉරන්න පුළුවන් නැත්නම් කපන්න පුළුවන්. හැබැයි අර පොල් කටුව වගේ තැළුවයි කියලා එහෙම බිඳිලා යන්නේ නැහැ. ඒ බිඳිලා යන්නේ නැත්තේ ඒකේ වායෝ ගුණය බහුලව තියෙනවා ඒ වගේම ආපෝ ධාතුවේත් එතන සම්මිශ්‍රණයේ වෙනසක් තියෙනවා හැබැයි පොල් කටුව ගත්තහම ඒකෙත් පොල් කටුව එකට තියෙනවා ඒක ඇතුළේ වායෝ ධාතුව තියෙනවා නැතුව නෙමෙයි ඒ වායෝ ධාතුව තියෙන නිසා තමයි අපිට මේ ඒක ඒ මට්ටමින් හඳුනා ගන්නට පුළුවන් වෙන්නේ ඊළඟට නමුත් ඒකේ තියෙන ආපෝ ධාතුව සහ වායෝ ධාතුවේ ඌණ ඌණ බව නිසා ආපෝ ධාතුව තියෙනවා වායෝ ධාතුව ගොඩක් අඩුයි. ඒ නිසා තමයි වහාම කැඩිලා බිඳිලා යන ගතියෙන් තියෙන්නේ. ඊට පස්සේ පොල් මදේ ගත්තන් පස්සේ ඒක කුරුම්බ අවදියේදී ගොඩාක් ආපෝ ගුණයෙන් යුක්තයි. ඒ නිසා ඒක බොහොම මොළො. ඊට පස්සේ තව තව පටවි ගුණය වැඩි වෙනකොට ඒක ටිකක් තද ගතියෙන් යුක්ත වෙනවා. නමුත් පොල් ලෙල්ල එක විදිහක්, පොල් කටුව එක විදිහක්, පොල් මද එක විදිහක්. එතකොට ඒ ඔක්කොම අපි පටවි ධාතු කොටස් හැටියට ගත්තට මේ එක එක එක එක ස්වરૂපයන් සැකසීලා තියෙන මොකක් නිසාද අර වායෝ ධාතුවේ අඩු වැඩි ස්වභාවයත් එක්කලා වායෝ ධාතුවෙන් පොම්බනු නොලැබුවහොත් පටවි ධාතුවට නොසිටිය හැකිය. මේ මේ කාරණේ ඊටාම වැදගත් කාරණයක්. දැන් පටවි ධාතුව කියලා කියන්නේ තද වෙන, තද කරන, කර්කශ ගතියනේ. එතකොට ඒ ගුණයට පවතින්න බෑ වායෝ ධාතුවෙන් පිම්බුවේ නැත්තම්. මොකද එහෙම එකට තද වෙලා තද වෙලා එහෙමම ඒක ෂය වෙලා යනවා. අර ආපෝ ධාතුවේ සහ වායෝ ධාතුවේ සහයෝගය නැතිනම්. ඒ නිසා නායක හඳුරෝ සිහිපත් කරනවා වාය වායෝ ධාතුවෙන් පුම්බනු නොලැබුවහොත් පටවි ධාතුවට නොසිටිය හැකියි. වායෝ ධාතුවගේ ස්වභාවය කොට්ටයක් තුල ඇති පුළුණේ ස්වභාවය මෙන් දත යුතුයි. කොට්ටයක් ඇතුලේ තියෙන පුළුන් වල ස්වභාවය වගේ වායෝ ධාතුව ගැන තේරුම් ගන්න ඕන කියලා. කියන්නේ පුළුන් කියන තැන පටවි ධාතුව තියෙනවා. අපිට තේරුම් ගන්න උපමාවකුයි මේ කියන්නේ. පුළුන් නිතරම පිම්බී තිබෙන ද්‍රව්‍යයකි. කොට්ට උරය හැකිලෙන ස්වභාවය ඇති එකයි. හැකිලෙන ස්වභාවය ඇති කොට්ට උරය පිම්බෙන ස්වභාවය ඇති පුළුන් නිසා පිම්බී සිටී. පුළුන් පිම්බී සිටින බැවින් පිම්බින දෙයකයිද කිය හැකිය. කොට්ට උරය අපේක්ෂා කර කියත හොත් කොට්ට උරය පුම්බන බැවින් එය පුම්බන ස්වභාවයක් ඇතියකයිද කිය හැකිය. එතකොට දැන් පුළුන් වල තියෙන්නේ තමන්ව පිම්බිලා හිටින ගතිය තමයි පුළුන් වල තියෙන්නේ. හැබැයි ඒක කොට්ට උරේ ඇතුළට දැම්මන් පස්සේ කොට්ට උරේ පුම්බගෙන හිටිනවා. දැන් එහෙම නැතිනම් කොට්ට උරේ රෙදි රෙදි කෑලි දෙක එකමත් එක පතිත වෙලා තියෙනවා. එතකොට ඒක ඇතුළට පුළුන් ඇඹුයට පස්සේ ඒක මහත් විදිහට පුම්බලා තියෙනවා. ඒක පුම්බලා තියන්නේ මොකක් විසින්ද? අර ඇතුළේ තියෙන පුළුන් විසින්. එතකොට පුළුන් ගැන කතා කළාම පුළුන් පිම්බෙන ස්වභාවයක් කියලා කියන්න පුළුවන්. කොට්ට උරයට සාපේක්ෂව කතා කළොත් පුළුන් විසින් කොට්ට උරය පුම්බලා තියනවා කියලා කියන්න පුළුවන්. ඒ නිසා තමයි නායක හඳුරු මුලින්ම පැහැදිලි කරන්නේ පිම්බෙන ස්වභාවය, පුම්බන ස්වභාවය තමයි මේ වායෝ ධාතුවේ ගුණය. එමෙන් වායෝ ධාතුව තෙමේ පිම්බෙන බැවින් පිම්බෙන ස්වභාවය එකයිද වායෝ ධාතුවේ පිම්බීමෙන් එයහා බැඳී තිබෙන පටවි ධාතුව පිම්බෙන බැවින් පුම්පවන ස්වභාවය එකයිද කියන ලද. එතකොට වායෝ ධාතුව තමන් විසින්ම පිම්බී සිටිනවා. අර පටවි ධාතුවට හැකිලෙන්නට නොදී පුම්බගෙන ඉන්න නිසා පඨවි ධාතුව මේ වායෝ ධාතුව පුම්බන ස්වභාවයකින් යුක්තයි කියලා කියන්නට සුදුසුයි. ආපෝ ධාතුවගේ ආකර්ෂණ වේගය ඇති දෙසට පඨවි ධාතුව ඇදේ. දැන් මේ තව තව පැත්තක් මේ කියන්නේ. ආපෝ ධාතුවගේ ආකර්ෂණ වේගය ඇති දෙසට පඨවි ධාතුව ඇදේ. දැන් ආපෝ ධාතුව යම් පැත්තකටද ගලාගෙන යන්නේ, තල්ලු වෙලා යන්නේ. ඒ පැත්තට පටවි ධාතුවත් එකතු වෙලා යනවා. දැන් ඒ නිසානේ වතුර ගලනකොට ඒකට අපි පස් ටිකක් දැම්මොත් ඒ ගලන දිහාටම අර පස් ටිකක් හේදිලා මඩ ටික ඒ පැත්තටම හොදගෙන යනවා. එතකොට ඒ විදිහට ඒ ආපෝ ධාතුවේ ස්වභාවයට අර පටවි ධාතුව අනුකූල වෙනවා. ඇයිද? අර පටවි ධාතු කොටස ආපෝ ධාතුවේ එළෙන නිසා. ඒ නිසා පටවි ධාතුව යම් දිශාවකට තල්ලු වෙනවා නම් මේ ආපෝ ධාතුව යම් දිශාවකට තල්ලු වෙනවා නම් ඒකට සම්බන්ධ වෙන පටවි ධාතුවත් ඒ පැත්තට තල්ලු වෙලා යනවා. ඒ ඇදීම බරවීමක් වැනිය. ගසක් හෝ ගෙයක් හෝ පසෙකට බර වැටෙන්නට යන කල්හි කණු ආදී යම් කිසිවකින් එය නැවැත්වීමට රුකුල් දෙනු ලැබේ. ඇදෙන්නා වූ වේගය වායෝ ධාතුවෙන් පිම්බීමෙන් නවත්නා බැවින් ඒ පිම්බෙන ස්වභාවයටම රුකුල් දෙන ස්වභාවයකයිද කියනු ලැබේ. රුකුල් දීමම තල්ලු කිරීමක්ද වන බැවින් වායෝ ධාතුව තල්ලු කරන ස්වභාවයක් හැටියටද කියලා ලැබේ. දැන් මේක හොඳට පරිස්සමෙන් අපි තේරුම් ගන්නට ඕන මේ ධාතුන්ගේ මූලික ස්වභාවය තේරුම් දැන් යම්කිසි ගහක් පැත්තකට දැන් අපි හිතමු කෙසෙල් ගහක් පැත්තකට බර වෙනවා නම් ඒකට කරුවක් තියෙනවා. බෝවත්තක් පැත්තකට බර වෙනවා නම් ඒකට කරුවක් තියලා ඒකට ශක්තිය සලසන්නේ. දැන් අපිට බැලූ බැලමට පේන්නේ පටවි ධාතුවෙන් තමයි මේ කාර්ය කරන්න කියලානේ අපට පේන්නේ. නමුත් එතන ක්‍රියාත්මක වෙන්නේ පටවි ධාතුවේ ශක්තිය නෙමෙයි පටවි ධාතුව එකේ තියෙනවා. තිබුණා වුණාට එතන ඇත්තටම ඒ කාර්ය කරන්නේ වායෝ ධාතුව. දැන් මෙන්න මේවා තමයි අපි තේරුම් ගත යුතු ඉතා සූක්ෂම කරුණු මේ ලෝකය අවබෝධ කරගනිද්දී අපට මතු පිටින් පේන ස්වභාවයම නෙමෙයි එහි ක්‍රියාකාරී ස්වභාවය. ඉතින් දැන් මේ මේ රූප කලාප ගැන කතා කරන්න ගියාම මෙච්චර සූක්ෂමයි. දැන් නාම ධර්ම, චිත්තචෛතසික ධර්මයන් ඒවා ඊටාම සූක්ෂමයි. අපි ඒවා ගැන කතා කළා. එතකොට දැන් මේ මේ භෞතික වූ භූත රූප හැටියට පෙන්වන දක්වන ඉන්ද්‍රියන්ට ගෝචර වෙන ධර්මතාවයන්ගේ ක්‍රියාකාරීත්වය අපට හරියට හඳුනා ගන්න පහසු නෑ. අත්තක් පාත් වෙලා තියෙනකොට ඒකට රුකුල් දෙන්නේ ලීයක් තියලා කණුවක් තියලා. එතකොට ඒ කණුව ලීය පටවි ධාතුව නිසා අපට අහුවෙන්නේ පටවි ධාතුව නිසා අපට හිතෙන්නේ අපට හැඟෙන්නේ මේ පටවි ධාතුවෙන් තමයි දැන් මේක කරලා තියෙන්නේ. නමුත් නායක හඳුර මෙතනදී පැහැදිලි කරන පටවි ධාතුවට එහෙම ශක්තිමත්ව ස්ථාවරව තියෙන්න පුළුවන් හැකියාවක් නැහැ. ආපෝ ධාතුව යම් දිශාවකට දයන්නේ ඒ පැත්තට තමයි බර වෙන්නේ. ඒ නිසානේ දැන් අර අර සිමෙන්ති කුඩු ටිකට වතුර දාපු ගමන් ඒකට ඇලිලා ඒ පැත්ත. ඊට පස්සේ වතුර වැඩි වෙන්න වැඩි වෙන්න ඒක ගලාගෙන යන්න පුළුවන්. දැන් අර හොඳට ගොඩක් වගේ තිබිච්ච සිමෙන්ති ටික වතුර වැඩි වෙච්ච ගමන් පැත්තකට ගලාගෙන යනවා. එතකොට ඒ ගලාගෙන දැන් සිමෙන්ති කුණු ටික ගලාගෙන යන්නේ කොහොමද? ආපෝ ධාතුවට අනුකූල වෙලා. ඒ නිසා යම් තැනක ආපෝ ධාතුව බහුල වෙච්ච ගමන් අර පටවි ධාතුවට ස්ථාවර ගතියක් නැති වෙලා ඒ ආපෝ ධාතුවට අනුකූල හැඩයක් ගන්න. දැන් අපිට ජෙලි වගේ දෙයක් ගත්තාම මේ මේ ස්වභාවය හොඳට අපට පැහැදිලිව දැනෙනවා. එතකොට දැන් මේ தত্ত্বය පාලනය කරන්න ඒකට රුකුල් දෙන තල්ලු කරන ගතිය ඇති කරන්නේ වායෝ ධාතුවේ. එතකොට අපි අර කණුවක් තියලා එහෙම නැත්නම් මුක්කුවක් ගහලා අර කෙහෙල් ගහ පාත් වෙන එක වලක්වලා තියනවා කියන්නේ එහෙම නැත්නම් බෝවත්ත පාත් වෙන එක වලක්වලා තියනවා කියලා කියන්නේ අපිට අතට අහු වෙන්නේ පටවි ගුණය වුණාට ඇත්තටම අර බෝවත්ත පාත් වීමේ බරක් දරාගෙන ඒ කණුවේ තියෙන පටවි ගුණයත් ඒ විදිහට ශක්තිමත්ව ඔසවා තබාගෙන මේ සියලු කාර්යයන් කරලා තියෙන එතකොට වායෝ ධාතුව විසින්. ඉතින් ඒ විදිහට වායෝ ධාතුව අර පටවි ධාතුවට රුකුල් දෙනවා. ඒක ඒ පැත්තකට ඇද වැටෙන්නේ නැති වෙන්නට ඒකට යම්කිසි සවියක් වෙනවා බලයක් වෙනවා රුකුලක් වෙනවා ඒ නිසා වායෝ ධාතුව රුකුල් දෙන ස්වභාවයෙන් යුක්තයි කියලා කියනවා එතකොට රුකුල් දීම කියලා කියන්නේ ප්‍රතිවිරුද්ධ පැත්තට තල්ලු කරගෙන සිටීම දැන් බෝවත්ත පල්ලෙහාට පාත් වෙන්නට යනවා ප්‍රතිවිරුද්ධ පැත්තට මේ කණුවෙන් තල්ලු කරනවා එතකොට ඒක තල්ලු කරගෙන සිටීමක් වෙන්නේ නිසා වායෝ ධාතුව තල්ලු කරන ස්වභාවයෙන් යුක්තයි කියලා කියනවා. දැන් ඒ වායෝ ධාතුවේ තල්ලු කරන ගතිය අපිට ගොඩක් වෙලාවට පැහැදිලිව දැනෙනවා. දැන් අපි හුඟක් වෙලාවට පාවිච්චි කරන විවිධ උපකරණවල වායුව අපි පාවිච්චි කරනවා තල්ලු කරන කම්ප්‍රෙසර් හැටියට අපි ඒ වායුව වායු පීඩනය පාවිච්චි කරනවා. එතකොට ඒ වායු වායුව විතරක් වෙනම අරගෙන ඒක ක්‍රියාත්මක වෙනකොට අපිට එතන තියෙන්නේ වායෝ ධාතුවයි කියලා යම් ප්‍රමාණයකට වැටහෙනවා. හැබැයි අර පටවි ධාතුවත් එක්කලා මිශ්‍රව තියෙනකොට අපිට හිතෙන්නේ පටවි ධාතුවෙන් තමයි මේ කාර්ය කරන්නේ වගේ එකක් අපිට හැඟෙනවා. යම්කිසි වස්තුවක සෙලවීමක් වෙතොත් වනුයේ වායෝ ධාතුව නිසායි. ඇතම් දෙයක වායෝ ධාතුව අධිකය. එය අධික වන දෙය සැහැල්ලුය. එබැවින් ඒ දෙය ලෙහසියෙන් සෙලවේ. සුළඟෙහි වායෝ ධාතුව ඊට අධිකයි. එබැවින් ඒ ඊට සැහැල්ලුය. නිතරම වාගේ සැලොමේ පවතින. එතකොට වායෝ ධාතුව යම් කිසි තැනක වස්තුවක තියෙනවා නම් එතන සැලවෙනවා. එහෙම නැත්නම් යම් තැනක සැලවීමක් තියෙනවා නම් එතන වායෝ ධාතුව තියෙනවා. අපි මේක ඉහතදී කතා කරලා තියෙනවා. දැන් අපිට මේ අතපය හසුරවන්න පුළුවන්කම තියෙන්නේ. ඒ හසුරවන්න ඕන කියලා ඇති වෙන සිතුවිල්ලත් එක්කලා හටගන්න චිත්තජ වායෝ ධාතුව නිසා තමයි මේ රූප කොටාස ඒ ඒ විදිහට හසුරවන්න පුළුවන්කම තියෙන්නේ. එහෙම නැත්නම් මේ එකම රූප කොටාසයක්වත් තනකින් තනකට යාමේ හැකියාවක් නැහැ. ඒ යනවා වගේ පේන්නේ අර වායෝ ධාතුවෙන් කරන සෙලවීම, තල්ලු කිරීම නිසා. එතකොට ඇතම් දෙයක වායෝ ධාතුව අධිකයි. සමහර තැන්වල වායෝ ධාතුව වැඩි නිසා ඒ අධික දේ සැහැල්ලුයි. අපි මීට කලින් කතා කළා ස්පොන්ජ් එකක් ගත්තාම ඒක සැහැල්ලුයි. ඒ සැහැල්ලු මොකක් නිසාද? ඇතුලේ වායෝ ධාතුව බහුලයි. වායෝ ධාතුව පුළුවන් තරම් අඩු කළාට පස්සේ ඒක ප්‍රෙස් කරලා තද කරලා වායෝ ධාතුව අඩු කළාට පස්සේ ඒක නිකම්ම රබර් කෑල්ලක් වගේ අපිට තදට දැනෙන්න පුළුවන්. එතකොට ඒක ඕනම දෙයක අපිට මේ විදිහට තද කිරීම තුලින් අපිට වෙනස හඳුනා ගන්නට පුළුවන් අර ඇතුලේ තියෙන වායෝ කොටස් අඩු වෙන අඩු වෙන ප්‍රමාණයට ඒකේ තද බව කර්කශ බව වැඩි වෙනවා. ඒතර වායෝ ධාතුව යම් තැනක වැඩි වෙන වැඩි වෙන තරමට එතන සැහැල්ලු බව, මෘදු බව, සෙල වෙන බව, චලනය වෙන බව පවතිනවා. එතකොට සුළඟෙහි වායෝ ධාතුව ඉතා අධිකයි. සුළඟ කියලා අපි සාමාන්‍යයෙන් දැන් අපි කතා කරන්නේ සූත්‍ර ක්‍රමයේදී මෙච්චර ගැඹුරට කතා කරන්නේ නැහැ යම් යම් රූප කොටාසයක් අධික නම් ඒ අධික රූප ධර්මයට අනුව තමයි අපි කතා කරන්නේ මේක මේ විදිහයි කියලා. එතකොට වායෝ වායුවේ වායෝ ධාතුව අධික නිසා සාමාන්‍ය කතා ව්‍යවහාරයේදී සුළඟ වායෝ ධාතුව හැටියට හඳුනනවා. හැබැයි අපි අභිධර්මය පිළිබඳව කතා කරනකොට සුළඟ වායෝ ධාතුව හැටියට පමණක් නෙමෙයි වායෝ ධාතුව යම් තැනක තියෙනවා නම් එතන පඨවි ආපෝ තේජෝ කියන අවශේෂ ධාතු තුනත් අනිවාර්යෙන් තියෙන බව අපි අභිධර්ම ක්‍රමයේ හැටියට හඳුනා ගන්නවා. එහෙනම් ඒකට එතන ඒ වායු ගුණය බහුල වීම විනා එතන වායුව විතරක් පැවතීම නෙමෙයි. හැබැයි අපි අර සූත්‍ර ක්‍රමයට කතා කරනකොට එච්චර ගැඹුරට යන්නේ නැහැ. දල වශයෙන් එතන වැඩිපුර තියෙන්නේ වායෝ ධාතුව නම් අපි ඒක වායෝ කියලා ගන්නවා වැඩිපුර තියෙන්නේ ආපෝ ධාතුව නම් අපි ඒක ආපෝ කියලා ගන්නවා වැඩිපුර තියෙන්නේ පඨවි ධාතුව නම් අපි පඨවි කියලා ගන්නවා වැඩිපුර තියෙන්නේ තේජෝ ධාතුව නම් තේජෝ කියලා ගන්නවා දැන් තේජෝ ධාතුව ගත්තන් පස්සේ අපි ගිනි දැල්ලක් ගිනි දැල්ල ගත්තාම මේ ගිනි දැල්ලේ අපට තනිකරම තේජෝ ධාතුවයි තියෙන්නේ වගේ පෙනුනට එතන වායෝ පඨවි ආපෝ වායෝ කියන මේ සියලුම ගුණාංග එකත් එක්කලා මිශ්‍ර වෙලා තියෙනවා. අර තේජෝ අධික භාවය නිසා තමයි අපි ඒක ගින්න තේජෝ ධාතුව කියලා හඳුන්වන්නේ. දැන් එතකොට ඔය විදිහට මහානායක හඳුරු මේ මහා භූත රූප පිළිබඳව වෙන වෙනම පැහැදිලි කිරීම කරලා ඊට පස්සේ සමස්තයක් හැටියට මේ මහා භූත රූපයන් සියල්ලට පොදු සාධක ටිකක් ඊළඟට පැහැදිලි කරනවා. මහා භූත යනුද මේ ධාතුන්ට නමකි. දැන් අපි ගිය සතියේ කතා කළා මේ භූත රූප වලට මහා භූත කියලා පාවිච්චි කරන්නේ නැතුව භූත කියලා විතරක් පාවිච්චි කරලා තියෙන මොකක් නිසාද කියලා. එතකොට මෙතන මහානායක හඳුරේ මහා භූත යනුද මේ ධාතුන්ටම නමකේ. මහා භූත කියන වචනයත් මෙතන දක්වලා තියෙනවා. මේ භූත රූප කියන්නේ මහා භූත කියලා කියන්නේ මේවටම කියන නම. මහා භූතයෝ ද්‍රව්‍ය නොව ශක්තිහුය වේගයෝය මෙන්න මේ කාරණේ ඉතාමත්ම වැදගත් කාරණයක් මම හිතන්නේ මහානායක හාමුදුරුවෝ මේ පරමාර්ථ ධර්ම පිළිබඳව පැහැදිලි කිරීමේදී මේ රූප පිළිබඳව දක්වන මේ අදහස ඉතාමත්ම සුවිශේෂ කාරණයක් මේ කාරණයක් එක තමයි මේ විශ්වයේ තියෙන අනාත්ම ස්වરૂපය ඒ වගේම වහා වෙනස් වෙන ස්වභාවය හොඳට අපට තේරුම් ගන්න පුළුවන් වෙන්නේ. ඒ වගේම නවීන විද්‍යාව ඒ කියන්නේ භෞතික විද්‍යාව දියුණු වෙන්න දියුණු වෙන්න නායක හඳුරෝ මේ කියන කාරණේ වඩාත් හොඳට ප්‍රකට වෙනවා, තහවුරු වෙනවා. මොකක්ද මේ මහා භූත කියලා කියන්නේ ද්‍රව්‍ය නෙමේ ශක්ති සමූහයක්. එහෙම නැත්නම් වේග සමූහයක්. කියන එක ඒවා කොච්චර වේගයෙන් ක්‍රියාත්මක වෙනවද එතකොට ඒවා ද්‍රව්‍ය හැටියට නෙමෙයි ශක්ති විශේෂයන් හැටියටයි ක්‍රියාත්මක වෙන්නේ කියන එක. ඒවාට තනි තනිව නොපැවතිය හැකිය නොඉපදිය හැකිය යම් තැනක එක් මහා භූතයක් වේ නම් එතන ඉතිරි තුනද ඇත්තේය ඔව්හු එකිනෙකා එකිනෙක ගිලගෙන සිටින්නක් මෙන් එකට බැඳී උපදිති. එතකොට මේ මහා භූතවල තියෙන නියත ලක්ෂණය අනිවාර්ය ලක්ෂණයක් තමයි ඒ මහා භූත රූප වලට තනි තනියෙන් තියෙන්න පුළුවන්කමක් නැහැ. එක්තැනක මේ මහා භූත රූප වලින් එකක් තියෙනවා නම් අනිවාර්යෙන් ඉතුරු හතර එතන තියෙනවාමයි. ඊළඟට අපි තව ඉදිරියේදී රූප කලාප ගැන ඉගෙන ගන්නකොට ඉගෙන ගන්නවා මේ හතර යම් තැනක තියෙනවා නම් තවත් හතරක් ඒත් එක්ක තියෙනවාමයි. ඒ මොනවද? වර්ණ, ගන්ධ, රස, ඕජා. හැබැයි වර්ණ, ගන්ධ, රස, ඕජා කියන ඒවා මේ මහා භූත රූප නිසා ඇති වෙන ස්වરૂපය. ඒ නිසා ඒවට කියන්නේ උපාදාය රූප කියලා. උපාදාය රූප කියලා කියන්නේ මේ මහා භූත රූප පදනම් කොටගෙන ඇසුරු කොටගෙන ඒ නිසා ඇති වෙන අවශේෂ රූප. ඒතර ඔක්කොම රූප 28ක් ගැන කතා කරනවා 28න් ප්‍රධාන රූප හතර තමයි පඨවි ආපෝ තේජෝ ආයෝ කියන මේ මහා භූත රූප හතර ඒවා නිසා හටගන්නා ඉතිරි සියල්ලක්ම උපාදාය රූප කියන පොදු නමින් ගන්න. ඒතර උපාදාය රූප 24ක් තියෙනවා. ඒ 24න් මෙතන 4යි තමයි 28ක් වෙන්නේ. නමුත් ඒ 28න් ප්‍රධාන වෙන්න මේ මහා භූත රූප හතරයි. ඒවට ආවේනික ගති ලක්ෂණ, අනන්‍ය ලක්ෂණ, අනිවාර්ය ලක්ෂණ පවතිනවා. ඒන් එකක් තමයි මේවට තනිව පවතින්නට බැරි බව. එහෙනම් මොනවත් එක්කද පවතින අවශේෂ කොටස් ටිකත් එක්කමයි පවතින්නේ. පටවි ධාතුව යම් තැනක තියෙනවා නම් අනිවාර්යෙන් මෙතන ආපෝ තේජෝ වායෝ තියෙනවා. යම් තැනක ආපෝ ධාතුව තියෙනවා නම් එතන අනිවාර්යෙන්ම පටවි තේජෝ වායෝ තියෙනවා. යම් තැනක තේජෝ ධාතුව තියෙනවා නම් එතන අනිවාර්යෙන්ම පටවි ආපෝ වායෝ තියෙනවා. යම් තැනක වායෝ ධාතුව තියෙනවා නම් එතන අනිවාර්යෙන්ම පටවි ආපෝ තේජෝ තියෙනවා. අන්න ඒ විදිහට එක් ධාතුවක් යම් තැනක තියෙනවා කියලා අපට වැටහෙනවා නම් ඒ අනුසාරයෙන් අපිට තේරුම් ගන්නට පුළුවන් මෙතන අනිත් රූප කොටස ටිකත් අනිවාර්යයෙන්ම තියෙනවා කියලා. එතකොට ඒවා නිකන් එකිනෙක ගිලගෙන ඉන්නා වගේ මේ ශක්තියින් ඒකාබද්ධවයි ක්‍රියාත්මක වෙන්නේ. එතකොට ඒකාබද්ධ ස්වરૂපය අපිට හඳුන ගන්න තමයි මහානායක හරවට කියන්නේ මෙතනදී වායෝ ධාතුවෙන් කරන පුම්බන ගතිය නැත්තම් පටවි ධාතුවට පවතින විදිහක් නැහැ. ඒ පඨවි ධාතුව සම්පූර්ණයෙන් විසිරී යනවා ආපෝ ධාතුවෙන් අලව ගත්තේ නැත්තම්. ඒතර පඨවි ධාතුව විසිරී යන්නේ නැතුව පවතින්නේ ඒ ඒකාබද්ධව පවතින්නේ ආපෝ ධාතුවනේ. ආපෝ ධාතුවෙන් මේක අලව ගන්නකොට ඒක හැකිලිලා යන්නේ නැතුව මේක පිම්බිලා තියෙන්නේ වායෝ ධාතුව නිසා. එතකොට ඔය සියල්ලක යම්කිසි සීතෝෂ්ණ ගුණයක් තියෙනවා. ඒ නිසා තේජෝ ධාතුව අනිවාර්යෙන් එතන තියෙනවා. එනිසා ඒවා එකිනෙක ගිලගෙන පවතිනා වගේ ක්‍රියාත්මක වෙන ශක්ති සමූහයක්. ඒවායින් එකක එකකට ඉතිරි තුන නිස්ශ්‍රේ ඒ තුනටද ඉතිරි එක නිස්ශ්‍රේ දෙකකට ඉතිරි දෙක නිස්ශ්‍රේ ඒ දෙකට ඉතිරි දෙක නිස්ශ්‍රේ මෙසේ මහා භූතය ඕනෝන්ට නිස්ශ්‍රේ වෙමින් උපදිති පවතිති එබැවින් ප ဋ ාණ ප්‍රකරණෙහි ඒකං මහා භූතං තින්නම් මහා භූතානං නිස්සය පච්චේන පච්චයෝ තයෝ මහා භූතා ඒකස්ස මහා භූතස්ස නිස්සය පච්චේන පච්චයෝ ද්වේ මහා භූතා ද්වින්නම් මහා භූතානං නිස්සය පච්චේන පච්චයෝ ତර ප ဋ ාණ ප්‍රකරණේ නිස්සය ප්‍රත්‍ය දක්වන තැනදී නිස්සය කියලා කියන්නේ අසුරු කොට පැවතීමේ ගුණය ඒ ඒ විදිහෙන් ප්‍රත්‍ය වීම පැහැදිලි කරද්දී ප ဋ ාණම් ප්‍රකරණේ දක්වනවා ඒකම් මහා භූතං තින්නම් මහා භූතං නිස්සේ පච්චේන පච්ච එක් මහා භූතයක් ඉතිරි මහා භූත තුනට නිස්ශ්‍රය වශයෙන් ප්‍රත්‍ය වෙනවා එතකොට තයෝ මහා භූතා ඒකස්ස මහා භූතස්ස නිස්සේ පච්චේන පච්ච අර ඉතිරි මහා භූත තුන මේ එකට මිශ්‍රය වීම වශයෙන් ප්‍රත්‍ය වෙනවා ද්වේ මහා භූතා ද්වින්නම් මහා භූතානං නිස්සේ පච්චේන පච්චේ මහා භූත රූප දෙකක් ඉතිරි දෙකට මිශ්‍රය වශයෙන් ප්‍රත්‍ය භූත රූපයන් ද්‍රව්‍ය නොතුදු ඒ සතර ඕනෝන් ගිලගෙන වැළඳගෙන එකිනෙක හා බැඳී පහළ වූ කල්හි රූප කලාප නම් වූ කුඩා ද්‍රව්‍ය පහළ වේ. ඒ ඊටාම කුඩා ද්‍රව්‍යයකි. ලෝකයා විසින් ඊටාම කුඩා දේ හැටියට සලකන පරමාණුව සෑදෙන්නේ රූප කලාප බොහෝ ගණනක් එක්වීමෙනි. එතකොට මේ භූත රූපයන් ද්‍රව්‍ය නෙමෙයි ඒවා ශක්ති සමූහයන් එහෙම නැත්නම් ක්‍රියා සමූහයන් නමුත් ඒවා එකිනෙක ගිලගෙන වැළඳගෙන ඒකාබද්ධව ක්‍රියාත්මක වෙනකොට ඒකෙන් මේ ඉන්ද්‍රයන්ට ගෝචර වෙන යම්කිසි ස්වરૂපයක් නිර්මාණය එතකොට ඒ ඒ ඉන්ද්‍රයන්ට ගෝචර වෙන ස්වરૂපය තමයි අපි රූප කලාප කියලා හඳුන්වනවා. රූප කලාප නම් කුඩා ද්‍රව්‍ය 15. ඒ ඊටාම කුඩා ද්‍රව්‍යකි. එතකොට ලෝකයා විසින් කුඩා දේ හැටියට සලකන පරමාණු හැදිලා තියෙන්නේ ඒ වගේම ගොඩක් ගොඩකින් කියලා නායක හඳුරු පැහැදිලි කරනවා. එතකොට දැන් අපි දන්නවා භෞතික විද්‍යාව පැහැදිලි කරනකොට පරමාණු කියලා ඒ අය හැඳින්වුවේ පරම අණුව. කියන්නේ කුඩාම අංශුව කියන අර්ථයෙන්. ඊට පස්සේ තව කාලයක් භෞතික විද්‍යාව දියුණු වෙනකොට ඒගොල්ලෝ හඳුනා ගන්නවා මේක ඇතුලේ උපපරමාණුක අංශු. ඒ කියන්නේ අර පරමාණුයි කියලා කියපු එක තනි ඒකකයක් නෙමේ. ඒක ඇතුලේ තව ගොඩක් දේවල් තියෙනවා. එතකොට ඒවා ක්‍රියාකාරී ගුණයෙන් යුක්ත කොටස් තියෙනවා. ඒවා කොතන තියෙනවද කොහොම තියෙනවද කියලා හඳුනන්න බැරි ස්වභාවයෙන් යුක්ත වෙනවා. මෙන්න මේ විදිහට එක එක ස්වરૂපයන්ගෙන් අර භෞතික විද්‍යාව දියුණු වෙන්න දියුණු වෙන්න මේවා පිළිබඳව අර්ථකථන කරනවා. ඉතින් ඒ මොන ප්‍රමාණයෙන් අර්ථකථන කළත් මේ අභිධර්මයේ කියන කාරණා ඉක්මවා නොයා ඒ ඇතුලේ තමයි අර කාරණා කතා කරන්නේ. එතකොට අභිධර්ම ඒ විග්‍රහය ඒ භෞතික විද්‍යාත්මක වශයෙන් දේවල් දියුණු කරන්නට පෙර කොයිතරම් සූක්ෂම විදිහට ඒවා පැහැදිලි කරලා තියෙනවද කියන එක අපට තේරුම් ගන්නට පුළුවන්කම තියෙනවා. දැන් මීට පෙර දිනකත් අපි සිහිපත් කළා මහානායක හඳුරෝය නිවන පිළිබඳව දක්වන උපමාව නිවන කියලා කියන්නේ මේ සංස්කාර ධර්මයන්ගේ නිරෝධයන් තුනක් තියෙනවා ශනික නිරෝධය, සන්තති නිරෝධය සහ සමුච්ඡේද නිරෝධය. ශනික නිරෝධය කියලා කියන්නේ හටගත් හටගත් නාම රූප ධර්ම වහා බිඳී යන අනිත්‍ය ලක්ෂණය නිසා. එතකොට හේතුව නැති වෙලා බිඳෙනව නෙමෙයි හේතුව තිබුණා වුණාට හේතුව තියෙද්දීම හටගත්තු දේ ඒක සංකත ධර්මයක් නිසා විපරිණාම ධර්මයක් නිසා අනිත්‍ය ලක්ෂණ ඒකට උරුම නිසා ඒක ක්ෂණයෙන් බිඳිය සිතක් චිත්තක්ෂණයකින් බිඳිය යන රූපයක් රූප කලාපයක් චිත්තක්ෂණ 17කින් බිඳිය. එතකොට ඒකට තමයි ශනික නිරෝධය කියන්නේ. ඊළඟට සන්තති නිරෝධය කියලා කියන්නේ අර එක් සිතක් බිඳුනට එතනින් සිත් ඇතිවීම නවතින්නේ නැහැ. සිත් පරම්පරාවක් ක්‍රියාත්මක වෙනවා. ඊළඟට එක රූපයක් බිඳුනට එතනින් සියල්ල නවතින්නේ නැහැ. තව රූප පරම්පරාවක් ක්‍රියාත්මක වෙනවා. අන්නේ නාම රූප පරම්පරාවක් ක්‍රියාත්මක වෙන එක යම් දිනක අහෝසි වෙනවා. ඒ තමයි හේතුම් පටිච්ච සම්භූතං හේතුභංගා නිරුද්ධති. අර නාම රූප පරම්පරාව උත්පාදනය කරන්නට මූලික වෙන හේතුව අහෝසි වුණොත් තවදුරටත් ඒ පරම්පරාව පවතින්නට විදිහක් නැහැ. ඒ නිසා තමයි මරණයද කියන්නේ ආයුක්ඛය මරණය, කම්මක්ඛය මරණය. කර්මය ශ්‍රය වුණාම කර්ම ශක්තිය නිසා තමයි චිත්ත පරම්පරාව පවතින්නේ. ඒතර කර්ම ශක්තිය උත්පත්ති කර්ම ශක්තිය අහෝසි වුණාම ප්‍රතිසන්දියට බලපාපු කර්මයේ වේගය අවසන් වෙනකොට අර චිත්ත පරම්පරාව නිරුද්ධ වෙනවා. ඒතර ආශයි කියලා කියන්නේ මේ රූප පරම්පරාව පවතින කාල පරිච්ඡේදය. ඒ ඒකේ තියෙන ශක්තිය එහෙම නැත්නම් ඒක પરම්පරාවක් හැටියට ඉස්සරහට යන්න පුළුවන් කාලය තමයි ආයු කාලය කියන්නේ. ඒතර ඒ කාලය ඉවරනකොට ඒකත් අහෝසය. එතකොට ක්ෂණයක් ක්ෂණයක් පාසා නිත්‍ය ලක්ෂණ නිසා හොස් වෙනවා. ඒක අපි හඳුන්වනවා ශනික නිරෝධයයි කියලා. අර හේතු ප්‍රත්‍යයෙන් හටගෙන પરම්පරාවක් හැටියට ඉදිරියට යන නාම රූප ධර්මයන් යම් අවස්ථාවක අහෝසි වෙනවා. ඒකට අපි කියනවා සන්තති නිරෝධය කිය. ඊපස්සේ නිවන් අවබෝධ කරගෙන පරිණිරවාණයටපත් වෙනකොට ඒ සිද්ධ වෙන්නේ මොකක්ද? සමුච්ඡේද නිරෝධය. તો සමුච්ඡේද නිරෝධයේ අවස්ථා දෙකකදී සිද්ධ වෙනවා. ක්ලේශ පරිණිරවාණය සහ ස්කන්ධ පරිණිරවාණය. ක්ලේශ පරිණිරවාණ කියලා කියන්නේ කෙලෙස් ධර්ම නැවත නොහට ගන්නා ආකාරයෙන් අහෝසල. ස්කන්ධ පරිණිරවාණය කියලා කියන්නේ ස්කන්ධය කියන්නේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මේ පංචස්කන්ධය නැවත නූපදින ආකාරයෙන් නිරුද්ධ වෙනවා. එතකොට මේ සමුච්ඡේද නිරෝධය නැවත නොහට ගන්න ආකාරයෙන් නිරුද්ධ වෙන නිසා ඒකටම කියනවා අනුත්පාද නිරෝධය කියලා. අනුත්පාද නිරෝධය කියලා කියන්නේ නැවත නොහට ගන්නා ආකාරයෙන් නිරුද්ධ වෙනවා. නිර්වශේෂ වශයෙන් නිරුද්ධ වෙනවා. දැන් මේ කාරණේ පැහැදිලි කරන්න මහානායක හඳුරු ලස්සන උපමාවක් දක්වනවා. ඉතින් උන්වහන්සේලා මේ මේ භෞතික විද්‍යාව පිළිබඳව හදාarලා තිබුණද නැද්ද කියන්න මම දන්නේ නැහැ. හැබැයි කොච්චර සූක්ෂම විදිහට ඒවා ඒ උපමා වලින් පවා පැහැදිලි කරලා තියනවද කියලා පුදුම හිතෙනවා. ඒ කාරණේ ඇහුවහම මේ අනුත්පාද නිරෝධය පිළිබඳව මහානායක හඳුරු දක්වනවා. අපට අඹ ඇටයක් හම්බ වුණොත් ඒ අඹ ඇටේ පොළවට දැම්මොත් ඒ ඒ අඹ ඇටෙන් අඹ පැලයක් හැදෙනවා. ඊට පස්සේ ඒකෙන් අඹ ගෙඩි හැදෙනවා. ඒකෙන් තව අඹ ඇට හැදෙනවා. ඒකෙන් නැවත අඹ ගස් හැදෙනවා. ඒ අඹ ගස්වල යලි අඹ ගෙඩි සහ අඹ ඇට හැදෙනවා. මෙහෙම මෙහෙම අඹ පරම්පරාව බොහෝ කාලයක් අපිට කියන්න බෑ කොච්චර කාලයක් මේක ඉදිරියට යයිද කියලා. සමහරට මහ පොළොව පවතින තාක්කල් ඉදිරියට ගලාගෙන යන්නට පුළුවන්. දැන් ඒ අපේ අතට හම්බ වෙච්ච අඹ ඇටය තලලා වේලලා පුලුස්සලා අලු කරලා අලු ටික විසිරුවා හැරියොත් ආයේ කවමදාකවත් ඒ අඹ ඇටේ නිසා පැලවෙන්නට තිබුණු අඹ ගස් පැලවෙන්නේ නැහැ. ඒවා නිසා හැදෙන්නට තිබිච්ච අඹ ගෙඩි, අඹ ඇට, අඹ පරම්පරාවම එතනින් අවසానයි. ඒකට කියනවා නැවත නූපදන ආකාරයෙන් අහෝස් වෙනවා. එහෙම නැත්නම් සමුච්ඡේද නිරෝධය, අනුත්පාද නිරෝධය. ඉතින් මට පුදුම හිතුනේ දැන් ඉස්සර කාලේ අපි හිතාගෙන හිටියේ මේ අඹ පැලයක් හැදෙන්න අඹ ඇටයක් හිටවන්න ඕන කියලානේ. එතකොට දැන් අද භෞතික විද්‍යාව දියුණු වෙනකොට අඹ ඇටයක්ම ඕන නැහැ. ඒකේ පොඩි එක ජීවි ශෛලයක් ගත්තන් පස්සේ ඒකෙන් ඕන නම් ඒ වර්ගයේව නිර්මාණය කරන්නට පුළුවන් මට්ටමට අද දියුණු කරගෙන තියෙනවා. එතකොට දැන් මහානායක හඳුරු පැහැදිලි කරනවා අර අඹ ඇටේ තලලා ඒක වේලලා ඊට පස්සේ ඒක පුළුස්සලා අලු ටික විසිරුවා. දැන් පුළුස් පිලිස්සුවාට පස්සේ ආයේ ඒකේ ජීවී ශෛලයත්තේ නැහැ. සම්පූර්ණයෙන් පුළුස්සලා අලු කළාට පස්සේ ආවේ ආයේ ජීවී ශෛල නැහැ. එතකොට ඒ භෞතික විද්‍යාව කොච්චර දියුණු කරලා ඉදිරියට ගිහිල්ලා මේකෙන් මෙහෙම මෙහෙම කරන්න පුළුවන් කියන තැනකට ආවා වුණත් ඒ ਸਰවාකාරයෙන්ම යලි ජනිත කරන්න පුළුවන් ශක්තිය අහෝසි කරන විදිහ ගැන මහානායක හඳුරෝ එදා මේ පුංචි සරල උපමාවෙන් පැහැදිලි කරා. මහා ගැඹුරු දෙයක් හැටියට නොපෙනුනාට ඒක ඇතුලේ මහා ගැඹුරු යමක් තියෙනවා මේ විශ්ව ධර්මතාවයේ පිළිබඳ. ඉතින් අන්න ඒක තමයි මේ අභිධර්ම කාරණා ඉගෙන ගත්තාම අපිට ලෝකය નિවරදිව දකින්න નિවරදිව විග්‍රහ කරගන්නට පුළුවන්. අභිධර්ම කාරණා දන්නේ නැතිනම් අපි කොච්චර බණ කියන්න ගියත් කොච්චර කරුණු කියන්න ගියත් ඒ කරුණු වල යම් යම් පටලැවිලි සිද්ධ වෙනවා. ඒ පටලැවිලි සිද්ධ වෙන සූක්ෂම විදිහට ඒවා ක්‍රියාත්මක වෙන විදිහ තේරෙන්නේ. දැන් එක උදාහරණයක් මම මුලින් සිහිපත් කළේ අර වැටෙන්නට යන කෙසෙල් ගහකට බෝ අත්තකට යම්කිසි කණුවක් තිබ්බහම සාමාන්‍යයෙන් අපිට බැලුව බැලමට ඕන කෙනෙකුට හැඟෙන්නේ මේ කණුව කියලා කියන්නේ පටවි ධාතු කොටාසය. එතකොට මේ පටවි ධාතුවෙන් තමයි මේකට මේ රුකුල් දීලා තල්ලු කරලා තියාගෙන ඉන්නේ වගේ තමයි බැලු බැලමට පේන්නේ. හැබැයි අභිධර්ම ඉගෙන ගන්නකොට අපිට තේරෙනවා නෑ ඒක පටවි ධාතුවෙන් කරන ආශ්චර්යයක් නෙමෙයි. ඒක වායෝ ධාතුවේ ආශ්චර්යය. අර වායෝ ධාතුවට ක්‍රියාත්මක වෙන්න ඒ වායෝ ධාතුව තුල කර්කශ බව නැති නිසා ඒකට අවශ්‍ය කර්කශ බව ඇති කරන්න විතරයි අර පටවි ගුණය උදව් වෙන්නේ. එහෙම නැත්නම් මේක මේ තෙපුල් තීම එහෙම නැත්නම් රුකුල් තීම තල්ලු කිරීම කියන කාර්ය කරන්නේ පටවි ධාතුවෙන් නෙමෙයි. ඒක වායෝ ධාතුව. ඒ හරීම ආශ්චර්යමත් ඒ කාරණා මොකද සාමාන්‍ය මතු පිටින් බැලුවට ඒවා කොහොමවත් අපට හඳුනා ගන්න තේරුම් ගන්න පුළුවන් කමක් නැහැ. ඒ ගැඹුරු විග්‍රහයන්ට අපි ගියේ නැතිනම්. ඊළඟට මහානායක හරු පැහැදිලි කරනවා ලෝකයා පස් දිය ගිනි සුළං රන් රිදී මුතු මැණික් ඇට ලේ මස් ආදී කවර ද්‍රව්‍යක උද ඇත්තේ භූත රූප සතරමය. එතකොට අර පරමාණුයි කියන තැනක පවා මේ භූත රූප බොහෝ ගණනක් තියෙනවා. එතකොට මේ අපි පස් දිය ගිනි සුළං රන් රිදී මුතු මැණික් ඒ වගේම ලේ මස් ඇට නහර ආදී මේ කියන හැම දෙයකම තියෙන්නේ මොනවද? මේ මහා භූත රූප හතරම තමයි තියෙන්නේ. ඒවා සෑදී තිබෙන්නේ භූත රූප හතර එක්වීමෙන්ය. භූත රූපයන්ගෙන්ම නිර්මිත වී තිබෙන ඒ ද්‍රව්‍ය නොඑක් ආකාර වී තිබෙන්නේ සංයෝග වීමේ වෙනස්කමිනි. එතකොට මේ භූත රූප හතරම නම් ඒවා තියෙන්නේ ඔක්කොම එක වගේ වෙන්න ඕන කියන වගේ අදහසක් අපට එනවනේ. එහෙම වෙන්නේ නෑ. ඒවා වෙනස් වෙනවා. මොකක් නිසාද? ඒ රූපවල සංයෝගය වෙනස් වෙලා තියෙන නිසා. ධාතු සතර සෑම ද්‍රව්‍යයකම ඇත්තේ එකම ප්‍රමාණයකින් නොවේ. ඇතම් වස්තුවක පඨවි ධාතුව අධිකය. ඇතම් එක ආපෝ ධාතුව අධිකය. ඇතම් එක තේජෝ ධාතුව අධිකය. ඇතම් එක වායෝ ධාතුව අධිකය. එතකොට එකම විදිහට නෙමෙයි මේ හැමතැනම මේ ධාතු කොටස් සම්මිශ්‍රණය වෙලා තියෙන්නේ එක එක ප්‍රමාණයට. එතකොට සමහර තැනක පඨවි ගුණය අධිකයි, සමහර තැනක ආපෝ ගුණය, සමහර තැනක තේජෝ ගුණය, සමහර තැනක වායෝ ගුණය. එතකොට ඒවා තමයි අර සාමාන්‍ය කතා ව්‍යවහාරයේදී පඨවි ගුණය අධික තැන අපි පඨවි ධාතුව කියලා පොදු ව්‍යවහාරය ගන්න. දැන් අපේ ශරීරය පිළිබඳ දෙතිස් කුණපයන් අරගෙන ධාතු මනසිකාරය කරනකොට සතිපට්ඨාන සූත්‍රයේ කායානුපස්සනාව යටතේ දක්වන එක කර්මස්ථානයක් තමයි ධාතු මනසිකාරය. ඒතර ධාතු මනසිකාරය හැටියට මෙනෙහි කරනකොට කේසා ලෝමා නකා දන්තා තචෝ මන්සං නහරු අට්ටි අට්ටි මිඤ්ජා වක්කං හදයන් යකනං කිලෝමකම් පිහකම් පප්පාසං අන්තං අන්තගුණං උදරියං කරේසං කියන තැනට යනකම් ඔය ටික ඔක්කොම හඳුන්වන්නේ පටවි ධාතු කොටාස හැටියට. දැන් කෙස් පටවි ධාතු කොටාසයක් කියලා හඳුන්වන්නේ එහි පටවි ගුණය බහුල නිසා. නමුත් ඒක ඇතුලේ ආපෝ තේජෝ වායෝ කොම තියනවා කියන එක අපි අභිධර්මයේ දිගෙන ගන්නවා. නමුත් සාමාන්‍යයෙන් අපි ලෝකයේ තුල විවාහාර කරනකොට ඒවා පටවි හැටියට හඳුනාගන්නවා. ඊට පස්සේ එතනින් එහාට පිත්තං සෙන්හම් පොබ්බෝ ලෝහිතං සේදෝ මේදෝ අසුවසා කේලෝ සිංගානිකා ලස්සිකා මුත්තං කියන කාරණා ආපෝ ධාතු කොටස හැටියටයි කියන්නේ. ඉතින් ආපෝ ධාතු හැටියට ගත්තට ඒවත් පඨවි ගුණය, තේජෝ ගුණය, වායෝ ගුණය ඒවත් තුලත් අන්තර්ගත වෙලා තියෙනවා. එතකොට මේ විදිහට එක් එක් තැනක සමහර තැනක පඨවි අධිකයි, සමහර තැනක තේජෝ අධිකයි, සමහර තැනක වායෝ අධිකයි, සමහර තැනක ආපෝ ගුණය අධිකයි. ඇතමක ධාතු දෙකක් උත්සන්න වී දෙකක් හීන වී තිබේ. ඇතමක ධාතු තුනක් උත්සන්න වී එකක් හීන වී තිබේ. මෙසේ ඒ ඒ ධාතුන්ගේ උත්සන්න මන්දතාව වශයෙන් ද්‍රව්‍ය අනේකාකාර වී තිබේ. එතකොට මේ ලෝකයේ මේ මහා භූත රූපයන්ගෙන් සැකසුණු මේ සමස්ත ලෝකය මෙතරම් විවිධ වෙන්නේ මෙතරම් විචිත්‍ර වෙන්නේ මෙතරම් අසිරිමත් වෙන්නේ මොකක් නිසාද මේ ධාතුන්ගේ සංකලනය වෙනස් නිසා මිශ්‍ර වීම වෙනස් නිසා. දැන් නායක හඳුර ඒකට උපමාවක් දක්වනවා ඒ කාලේ වචන වලින් කියන්නේ සුදු සායම් කලඳකට නිල් සායම් මංචාඩියක් මිශ්‍ර කළ කලෙහි එක්තරා වර්ණයක් ඇති දැන් කලඳ මංචාඩිය එහෙමනේ ඒ කාලේ දැන්නේ. ඉතින් ඒ නිසා සුදු සායම් කලඳකට නිල් සායම් මංචාඩියක් එකතු කරපුවාම එක විදිහේ වර්ණයි. සුදුසායම් කලඳකට නිල් මංචාඩි දෙකක් එක් කළ කල්හි එයට වෙනස් වර්ණයක් ඇති මෙසේ සුදු කලඳකට නිලෙන් මංචාඩිය බැගින් වැඩි කොට මිශ්‍ර කිරීමෙන් වර්ණ 100ක් වොද සෑදෙන්නේ. දැන් ඔය ඒ වර්ණ දෙක මිශ්‍ර කරන ස්වභාවයත් එක්කලා වර්ණ 100 ගණනක් හදන්න පුළුවන්. ඉතින් අද කාලේ පරිගණක උපයෝගී කරගෙන ඊටාම සූක්ෂම විදිහට මේවා බෙදන්නට පුළුවන් නිසා අද සිය ගණනක් නෙමෙයි දහස් ගණනක් වර්ණ නිර්මාණය කරන්නට පුළුවන් වෙලා තියෙනවා අර විදිහට වර්ණ දෙකක් එකතු කරලා ඊට පස්සේ වර්ණ තුනක් එකතු වෙනකොට හතරක් පහක් හයක් මෙහෙම කීපයක් එකතු වෙනකොට වර්ණ ලක්ෂ ගණනක් නිර්මාණය කරන්නට පුළුවන් එක් එක් ආකාරයෙන් සම්මිශ්‍රණය කරලා එතකොට මේ වර්ණ යම් තැනක තියෙනවා නම් එතන අනිවාර්යෙන් පඨවි, ආපෝ, තේජෝ, වායෝ කියන සියල්ලම තියෙනවා. වර්ණය විතරක් තනියම තියෙන්න බෑ. වර්ණයක් තියෙනවා නම් එතන ගන්ධයකුත් තියෙනවා. එතන රසයකුත් තියෙනවා. එතන ඕජාවකුත් තියෙනවා. එතකොට ඒවත් අයින් කරන්න බෑ. ඒකට ඒකට ආවේනික ස්වરૂපය. ඒතර සමහර තැන්වල පඨවි තේජෝ පඨවි ආපෝ තේජෝ වායෝ එකතු වුනහම සමහර තැන්වල වර්ණය එතරම් ප්‍රකට නෑ. ඒ බඳු තැන්වල අපි හඳුනා ගන්නවා අවර්ණයි කියලා. අවර්ණයි කියලා කියන්නේ අපේ අපේ ඉන්ද්‍රියන්ට ගෝචර වෙන්නේ නැති නිසා මිසක් එහෙම නැතුව ਸਰව සම්පූර්ණයෙන් වර්ණයක් නැහැ කියලා කොතනකවත් අපට හඳුන්වන්න පුළුවන් කමක් නැහැ. දැන් උදාහරණයක් හැටියට ගත්තොත් අපි හිතමු පොලිතින් එකක් ගත්තාම අවර්ණ පොලිතින් එකක් ගත්තාම ඒක එහා මෙහා විනිවිද පේනවා. එහෙම නැත්නම් වීදුරුවක් ගත්තාම එහා මෙහා පේනවා. එතකොට ඒ එහා මෙහා පෙනුනට ඒකේ යම්කිසි සූක්ෂම හෝ වර්ණයක් තියෙනවා. ඒ නිසා ඒ පොලිතින් ස්තර ටික වැඩි කරන්න වැඩි කරන්න එහෙම නැත්නම් අර වීදුරු ස්තරයන් වැඩි කරන්න වැඩි කරන්න අපට ඒ වර්ණය යම් ප්‍රමාණයකට ප්‍රකට වෙනවා. ඉතින් ඒවා වර්ණයක් නැති බව නෙමේ ඒ තියෙන්නේ අපේ ඉන්ද්‍රයන්ට ඒ වර්ණ ගෝචර නැති බව. අපේ නේත්‍රයට ගෝචර වෙන එක්තරා සීමාවක් තියෙනවා. කනට ශබ්ද ගෝචර වෙන සීමාවක් තියෙනවා. අතට දේවල් ස්පර්ශ වෙන සීමාවක් තියෙනවා. නාසයට ගඳ සුවඳ දැනෙන සීමාවක්. ඉතින් මේ සීමාවන් අපිට වැඩි කරන්න පුළුවන්. ඒ වැඩි කිරීම තමයි අපි විශේෂ ඥාන හැටියට ප්‍රගුණ කරන දිබ්බ චක්කු ඥානය. ඊළඟට දිබ්බ සෝත ඥානය. ඉද්දිවිද ඥානය. ඉද්දිවිද ඥානය කියලා කියන්නේ අපිට ස්පර්ශ කරන්න බැරි බොහෝ දේවල් ස්පර්ශ කරන්න. ඒතර දැනට ස්පර්ශ වෙන දේවල් විනිවිද යනවා. පොඩි දේවල් ලොකු කරන්න, ලොකු දේවල් පොඩි කරන්න. එතකොට මොකද්ද මේ කරන්නේ? මනසින් අර මේ මහා භූත රූප වල ස්වභාවය, ඒවැ ක්‍රියාකාරී ස්වභාවය හඳුනාගත්තාම මනසින් බලපෑම් කරලා ඔස් පහත් කරන්න පුළුවන්, වෙනස් කරන්න පුළුවන්. ඒතර දැනටත් අපේ කයේ අපි හිතනකොට දේවල් වෙනස් වෙනවා. ඒ තමයි අපිට ද්වේෂය ඇති වෙනකොට අපේ රූප කොටාස වෙනස් වෙනවා. රාගය ඇති වෙනකොට රූප කොටාස වෙනස් වෙනවා. ඊළඟට සද්ධාව ඇති වෙනකොට රූප කොටාස වෙනස් වෙනවා. සතුට ඇති වෙනකොට රූප කොටාස වෙනස් වෙනවා. අපි නොදැනුවත්වම උනත් මේ මනෝභාවයන් එක්කලා රූප කොටාස වෙනස් වෙනවා. දැන් මේ වෙනස් වෙන්නේ කොහොමද කියලා මේක දිගු කලක් අධ්‍යයනය කළාට පස්සේ අපට ඕනනම් බාහිර ලෝකයේ රූප කොටාසත් ඒ විදිහට මනසින් බලපෑම් කරලා වෙනස්කම් කරන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ඒ හැකියාවන් විශේෂ ඥානයන් හැටියට හඳුන්වන්නේ ඒවා තමයි අභිඥා. අභිඥා කියලා කියන්නේ විශේෂ ඥානය. එතකොට රූප දැකීම පිළිබඳ අභිඥාව දිබ්බ චක්කු ඥානය. දිබ්බ චක්කු කියලා කියන්නේ දිවැස. දිවැස කිව්වහම සාමාන්‍ය මිනිස් ඇසට ගෝචර නොවන සියුම් දේ, දුර තියෙන දේ දකින්නට පුළුවන්කම තියෙනවා. අර සාමාන්‍ය කෙනෙකුගේ ඇහැට පේන වර්ණ සීමාව ඉක්මව. දුර සීමාව ඉක්මව දේවල් දකින්නට පුළුවන්කම තියෙනවා. එතකොට දිබ්බ සෝත ඥානය ඇති කරගත්තාම ඒ තනත්තාට සාමාන්‍ය කනට ඇහෙන ශබ්දය ඉක්මවා ඊට වඩා සියුම් දේ ඊට වඩා දුර තියෙන දේ හඳුනා ගන්න පුළුවන්. ඉතින් අන්න ඒ විදිහට මේ පංචේන්ද්‍රයන්ටම මේවා ගෝචර වෙන ප්‍රමාණයක් තියෙනවා. ඒවා සමහර සත්තුන්ට සහ මිනිස්සුන්ට අඩු වැඩි වෙනවා. ඊළඟට මිනිස්සුන්ගේ එක් එක්කෙනාට ඒක පෙනෙන ස්වභාවය අඩුයි. දැන් ඔය සාමාන්‍යයෙන් කියන්නේ මොකද්ද මේ ඔය සමහරුන්ට භූතයෝ පේන්නේ. ඒතරේ භූතයෝ පේනකොට අමනුෂ්‍යාත්ම පේනවා. එතකොට ඒක මානසික ප්‍රශ්නයක් විතරක් මානසික ප්‍රශ්නයක් කියලාම බැහැර කරන්න බෑ. සමහරුන්ගේ නේත්‍රය සැකසීලා තියෙන ආකාරයට ඒ අනිත් අයට පේන්නේ නැති සූක්ෂම රූප පේනවා. දැන් සමහරලාට බල්ලෝ බුරා යනවා කාට බුරනවද කියලා අපිට පේන්නේ නැහැ. කවුරුවත් නැහැ. ඉතින් අපි හිතන්නේ මේ බල්ලා නිකන් මේ කෑ ගහනවා වගේ. හැබැයි ඌට යම් යම් සංඥාවක් දැනෙනවා. ඒ දැනෙන එකත් එක්ක තමයි ඌ පුරාගෙන යන්නේ. එතකොට සමහර මිනිසුන්ටත් එහෙමයි යම් යම් සූක්ෂම භූත රූප පෙනෙන්නට ගන්න. එතකොට මේ පෙනෙන එහෙම එහෙම පෙනෙන්නේ කාටද කියලා බැලුවෙන් පස්සේ දැන් ඔය ජ්‍යොතිෂඥයෝ කියනවා මනුෂ්‍ය ඝණයෙන් උපන්න අයට තමයි පේන්නේ රාක්ෂ, දේව එහෙම ඝන වලින් උපන්න අයට එහෙම පේන්නේ. ඒතකොට මනුෂ්‍ය ඝණය කියලා මොකද්ද මම දන්නේ මොකද්ද ඒ ශාස්ත්‍රය තුල හඳුන්වන්නේ කියලා. ඉතින් මනුෂ්‍ය ධනය කියලා හඳුන්වන කෙනාගේ තියෙන විශේෂත්වයක් විය යුතුයි. මොකද්ද? අර අනිත් අයගේ නේත්‍රයට ගෝචර නොවන සූක්ෂම. ඒ කියන්නේ අපි කියන්නේ අවර්ණ කියලා. අවර්ණ කිව්වට එතන යම්කිසි වර්ණයක් තියෙනවා. මොකද පඨවි ආපෝ තේජෝ ආයෝ තියෙනවා නම් අනිවාර්යෙන් වර්ණයක් එතන තියෙනවා. හැබැයි තියෙන වර්ණය සාමාන්‍ය මිනිසෙකුගේ ඇසට ගෝචර වෙන්නේ නැහැ. හැබැයි අර මනුස්ස ඝණය කියන தත්වයෙන් උපන්න කෙනාගේ රූප කොටාස සැකසීලා තියෙන විදිහ, ඒ තනත්තාගේ චක්සු ප්‍රසාදය පිහිටලා තියෙන විදිහ, ඒ විදිහත් එක්කලා එයාට ඊට වඩා සූක්ෂම දේ දැනෙනවා. දැන් උදාහරණයක් හිටියට ගත්තොත් අපි හිතමු අපිට මූණ බලන්න පුළුවන් නිකම් වීදුරුවකින් බලන්නත් පුළුවන්. ඊට පස්සේ දිය කඩਿੱත්තකින් මූණ බලන්නත් පුළුවන්. කැඩපතකින් මොන බලන්නත් පුළුවන්. දිය කඩਿੱත්තකින් බලනකොට වීදුරුවෙන් බලනකොට මොන පේනවා. හැබැයි අර කැඩපතින් බලනකොට සියුම් දේ පවා පේන්නට ගන්නවා. ඉතා පොඩි පොඩි සියුම් දේවල් පවා පේනෙන්නට ගන්නවා. ඒ මොකක් නිසාද? ඒ සියුම් සටහන් පවා ප්‍රකට වෙන ආකාරයටයි කැඩපත නිර්මාණය කරලා තියෙන්නේ. අන්න ඒ වගේ අපේ නේත්‍රය අපේ චක්සු ප්‍රසාදය කුසල බලයෙන් අපිට ලැබිලා තියෙන ඒ ශක්තිය එක් එක්කෙනාගේ කර්ම වේගයත් එක්කලා වෙනස්. ඊට පස්සේ ඒක නඩත්තු කරගෙන යනකොට කොච්චර කාලයක් ඒකෙන් රූප දකින්න පුළුවන්ද? ඒක දියුණු කරන්න පුළුවන්ද? ඒවා කර්ම වේගයත් එක්කලා වෙනස් වෙනවා. චිත්ත වේගයත් එක්කලා වෙනස් වෙනවා. නඩත්තු කරන ස්වභාවයත් එක්ක වෙනස් වෙනවා. ගන්න ආහාර පානත් එක්ක වෙනස් වෙනවා. දැන් ඒ නිසා තමයි සමහර ආහාර පාන සම්බන්ධව කියන්නේ මොනවද මුගුණු යන්න කෑවෙන් පස්සේ හොඳට ඇස් පේනවා. එතකොට ඒවැය තියෙන ගුණයෙන් අර මේ භූත රූපයන්ගේ තියෙන වර්ණය වඩා ප්‍රකට කරලා හඳුනා ගන්නට පුළුවන් මොකක් හරි ගුණයක් ඒ මුගුණ වෙන්නවල ඇති. ඉතින් ඒවා ඒවත් ගැඹුරට ගැඹුරට පරීක්ෂණ කරලා බැලුවොත් හඳුනා ගන්නට පුළුවන් වේවි මොන ගුණයද මෙතනට උපකාර වෙන්නේ. ඉතින් ඔය පෙර අතීත කාලේ ඍෂිවරු වගේ අය මේ ඖෂධ සංයෝග කරලා තියෙන්නේ අන්න ඉබඳු විශාරද ඥානයක් ඇතුව. එතකොට ඒගොල්ලෝ මේ සාමාන්‍ය ගහක කොළක ක්‍රියාකාරීත්වය එතන තියෙන පටවියාපෝ තේජෝ වායෝ ආදී ඒවා සංයෝග මොනවද? ඒ සංයෝගය සැකසීලා තියෙන්නේ මොන මොන ද්‍රව්‍යවල උත්සන්න සහ මන්ද භාවයක් එක්කද කියලා හඳුනා ගන්න. ඊට පස්සේ යම් තැනක රෝගයක් තියෙනකොට මේ සම්මිශ්‍රණය අතන්ට එදුවම මේක සමනය වෙනවා. කියලා හඳුනාගන්න. හඳුනාගෙන ඒක යොදනවා. ඊට පස්සේ ඒක තව වෙනස් කරන්න ඕන නම් ඒකට තව සංයෝගයක් එකතු කරනවා. මෙහෙම තමයි ඖෂධ සංයෝග කරන්නේ. අර මම පෙර දිනක කිව්වේ රසායන විද්‍යාව ඉගෙන ගත්තන් පස්සේ ඒතනත්තාට පුළුවන්කම තියෙනවා ශරීරයේ මොන මොන රසායන කොටස් වලද මේ ගැටලුව තියෙන්නේ කියලා හඳුනාගෙන ඒක සමනය වෙන හැටියට වෙනත් රසායන කොටස් එකතු කරන්න පුළුවන්. ඒවත් තමයි රසායනික ඖෂධ හැටියට නිර්මාණය කරලා අද අපි වෙළඳපළෙක් ගන්නෙ. නමුත් ඒවැ තියෙන්නේ අර රසායනික කොටස් වෙන් කරලා අරගෙන සකස් කරපු ස්වභාවයක්. ඒ නිසා ඒවා උත්සන්න වීම, ගැටලු ඇතිවීම වැඩි. හැබැයි අර ස්වභාවිකව ක්‍රියාත්මක වෙන தත්ත්වය තුළ ඒ ස්වභාවය ගොඩක් අඩුයි. මොකද ඒක විතරක් නෙමෙයි තවත් බොහෝ දේ තියෙනවා. ඒවා කයත් එක්කලා මිශ්‍ර වෙලා ඒ කයට ගැළපෙන හැටියට තමයි ප්‍රතික්‍රියාවන් ගොඩනගන්නේ. ඉතින් ඒක තමයි ස්වභාවික ඖෂධවල තියෙන විශේෂත්වය. එතකොට මේ ඖෂධ සංයෝග මේ පැලෑටි වර්ග මේකට හරියනවා මේ ආහාර වර්ග මේකට හරියනවා කියලා එතකොට කොහොමද හොයාගෙන දෙන්නේ? කාලා කාලා බලලා බෙහෙත් තම්බ තම්බ බීලා බීලා බලලා එහෙම කරන්න ගියොත් එහෙනම් මේක ජීවිතේටම හොයාගන්න වෙන්නේ නැහැ. එතකොට අර ඍෂිවරු වගේ අය මනස දියුණු කරලා සූක්ෂම විදිහට මේවා ක්‍රියාකාරීත්වය දැන් අර අරුණ මනතුංග මහත්මයා පසුගිය දිනක සිහිපත් කළේ අර එක තරුණයෙක් හොඳට මනස සියුම් විදිහට දියුණු කරනකොට සති සම්පජානීය හොඳටම අවදි කරගන්නකොට අර ගස්වල මේ ජලය උඩට පල්ලට යන හැටි එතකොට අර හස්තියාගේ ඇඟ ඇතුළ ක්‍රියාත්මක වෙන හැටි පවා එක්තරා ආලෝකයකින් පෙනෙන්නට ගත්තා කියලා. එතකොට මේ මූලික අවස්ථාවේ අපිට එහෙම පෙනෙනවා එතකොට ඒක තව දියුණු කළාට පස්සේ තව එක සියුම් කළාට පස්සේ ඒකත් එක්ක ප්‍රඥාව යොදලා පුහුණු කළාට පස්සේ මේවා ක්‍රියාකාරීත්වයේ විවිධ ස්වરૂපයන්ගෙන් අපට හඳුනා ගන්නට පුළුවන්. හඳුනා ගන්නවා වගේම වෙනස් කරන්න බලපෑම් කරන්න ක්‍රියාත්මක වෙන්න පුළුවන්. ඉතින් අපි පහුගිය සතියේත් කිව්වා ඒවා නිවන් මාර්ගට අත්‍යවශ්‍ය දේවල් නෙමෙයි. ඒවා irdi හැටියට හඳුන්වන්නේ. ඒතකොට ඒවා නිවන් මාර්ගට අත්‍යවශ්‍ය නැහැ. හැබැයි නිවන් මාර්ගේ ගමන් කරන කෙනෙක් ඒ පැති පුරුදු පුහුණු කරලා තියෙන ප්‍රමාණයට තමන්ගේ පහසුව සකස් කරගන්නටත් අනිත් අයට පහසුව සකසා දෙන්නටත් ඒ වගේම අනිත් අයට මේ කාරණා පැහැදිලි කිරීමේදී වඩාම තීව්‍ර විදිහට හරියටම වැටහෙන හැටියට පහදා දෙන්නට ඒවැ යම්කිසි උපයෝගීතාවයක් තියෙනවා. ඒ නිසා ඒවා වැඩකටම නැහැ කියලා බැහැර කරන්න බෑ. කෙලස් නැසීම කියන ඍජු කාර්යයට ඒවා තරම් අදාළ වෙන්නේ නැහැ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ ඒ 이르දී එතකොට අභිඥා ඒවා අත්‍යවශ්‍ය දේ හැටියට බුදුරජාණන් වහන්සේ දැක්වේ නැහැ. නමුත් ඒ හැකියාවන් යම් කෙනෙකුට දියුණු කරලා තියෙනවා කියලා කියන්නේ එයාගේ ප්‍රඥාව යම් යම් පැතිවලින් සුවිශේෂ ආකාරයට පුහුණු කරලා එතකොට මේ බඳු අය තමයි අර මහරහතන් වහන්සේලා කියලා හඳුන්වන්නේ ප්‍රඥාව යම් යම් ක්ෂේත්‍රවලින් සූක්ෂම විදිහට ගැඹුරට ගිහින් තියෙනවා අනිත් අය ගියාට වැඩිය. එතකොට අනන්‍ය ලක්ෂණ. අපි මේ දෙහෙතෙන් කතා කරලා තියෙනවානේ කෙනෙකුගේ ප්‍රඥාව මහත් වෙන්නේ ත්‍රිලක්ෂණ ප්‍රඥාව නිසා නෙමෙයි. චතුසංච ප්‍රඥාව නිසා නෙමෙයි. කොමක් නිසාද කෙනෙකුගේ ප්‍රඥාව මහත් වෙන්නේ හේතුඵල ප්‍රඥාව සහ අනන්‍ය ලක්ෂණ වටහා ගැනීමේ ප්‍රඥාවත් එක්ක. අනන්‍ය ලක්ෂණ හේතුඵල කියන මේවෙන් තමයි කෙනෙකුගේ ප්‍රඥාව පුළුල් වෙන්නේ. ගැඹුරු වෙන්නේ සියුම් වෙන්නේ එතකොට අර ත්‍රිලක්ෂණ ප්‍රඥාව සහ චතුසත්‍ය ප්‍රඥාව කියන එක එය විතරක් යම් කෙනෙක් ලබනවා නම් ඒ තනත්ත හඳුන්වන්නේ සුෂ්ක විදර්ශක ඒ කියන්නේ ක්ලේශ ප්‍රහාණයට අවශ්‍ය ප්‍රමාණයෙන් ඒතනත්ත මේ ලෝකේ තියෙන අස්තිර බව, ශුන්‍ය බව, එහෙම නැත්නම් nissara බව ශුන්‍ය කියලා කිව්වේ ආත්ම ආත්ම ස්වභාවයෙන් ශුන්‍යයි. සුඛ කියන ස්වභාවයෙන් ශුන්‍යයි. ඊළඟට සුභ කියන ස්වභාවයෙන් ශුන්‍යයි. එතකොට එහෙම නිකන් નિસරු දේවල් ටිකක් කියන එක දැනගත්තාම කෙලස් ප්‍රහාණය කරන්න ඇති. හැබැයි ඒව විතරක් දැකලා නවතිනව වෙනුවට කල්ැතුව දැන් ඒ ටික දැකලා සියල්ල තෘෂ්ණාව ක්ලේශයන් ප්‍රහාණය කළාට පස්සේ ආයෙම ඒවා හොය හොයා යන්නේ නෑ. එතකොට උන්වහන්සේ මේක සම්පූර්ණයෙන් අතහැරලා ඉවරයි. ඒ අතාරින්න කලින් යම් කෙනෙක් අර සියොම් සියොම් පැති ගැන විශේෂ ඥානයක් ඇති කරගෙන තියෙනවා ඒ තනත්තාට පුළුවන්කම තියනවා තමන්ගේ කය පිළිබඳ. ඒ නිසානේ බුදුරජාණන් වහන්සේ දැන් සතර ඉන්දිපාද වැඩූ කෙනෙකුට ඕනනම් කල්පයක් හෝ කල්පාවශේෂයක් වැඩ ඉන්නට පුළුවන් කියලා කියන්නේ. ඒතර මේ මේ පංචස්කන්ධය නඩත්තු කරන විදිහ දන්නවා. ඒ නිසා තමයි උන්වහන්සේට අතිසාර රෝගේ වැළඳුනන් පස්සේ උන්වහන්සේට ඒක සමනය කරගන්නට පුළුවන් වුණේ මොකුත්ම බෙහෙතක් ගන්නෙ නැතිව. ඒතකොට මේ ඇතුළත කැළඹිලා තියෙන්නේ මොනවද මොන වගේ ධාතු කොටස්ද කියලා හඳුනාගත්තාම ඒක මානසිකව සමනය කරන්නට පුළුවන්කම තියෙනවා. ඉතින් ඔය විදිහට ඒ සියල්ල කරන්න පුළුවන් වෙන්නේ සූක්ෂම විදිහට මේ පරමාර්ථ ධර්මයන් ක්‍රියාත්මක වෙන හැටි හඳුනා ගැනීම තුලයි. එතකොට මහානායක හඳුරු ඒක පැහැදිලි කරනවා අර වර්ණ ඒක රාශී කිරීම තුල විවිධ වර්ණයන් සකසන්නට පුළුවන්. ඊළඟට උන්වහන්සේ තව උපමාවක් දේශනා දක්වනවා ගමන සාමාන්‍යයෙන් එකකි. එහෙත් වේගවත් ගමන, මන්ද ගමන, ඉදිරියට යන ගමන, පස්සට යන ගමන, සරසට යන ගමන, කෙලින් ගමන, ඇද ගමන, පයින් යන ගමන, ශේන් යන ගමන, එක් පයින් යන ගමන, දෙපයින් යන ගමන, සතර පයින් යන ගමන යනාදීන් එකක් වූ ගමනෙහි බොහෝ ප්‍රභේද ඇත්තේ. දැන් මේ ගමන කියන එක මොකටද ගත්තේ? දැන් අර තීන්ත ආදිය ගන්නකොට අපිට ද්‍රව්‍ය සංඥාවමයි එන්නේ. මහානායක හර දක්වනවා මේ රූප කියලා කියන්නේ ද්‍රව්‍ය නෙමෙයි. ශක්තියින් ක්‍රියා සමූහයන්. ඒවා ක්‍රියා සමූහයන් කියන එක හඳුනා ගන්නට තමයි මේ ගමන නැමැති ක්‍රියාව උපමා කරගෙන මේ කාරණේ පැහැදිලි කරන්නේ. එතකොට ගමන කියන එක එකක් හැටියට අපිට පෙනුනට ඒක මේ විදිහට විවිධ ස්වરૂපයන්ගෙන් අපිට හඳුනා ගන්නට පුළුවන්. අන්න ඒ වගේ පටවි ධාතුව කර්කශ ස්වභාවයෙන්ද නොඑක ආකාර ඇත්තේ. පටවි ධාතුවේ තියෙන කර්කශ ස්වභාවය. නමුත් ඒකේ විවිධ ස්වરૂප. ඉතිරි ධාතුන්ගේද එසේම බොහෝ ආකාර ඇත්තේ. ඒවා මේ මේයි දැක්වීමට දුෂ්කරය සංයෝග වන්නා වූ ධාතුන්හි ඇති වෙනස්කම් නිසාද ධාතුන්ගෙන් නිර්මාණය වන වස්තුහු අනේකාකාර වෙති. මෙතන තව සියුම් කරුණක් කියනවා අර ගමන කියන එකම කාරණේ විවිධ ස්වરૂප වුණා වගේ පටවි ධාතුව කියන කරකස බව එකක් වුණාට ඒකේ විවිධ ස්වરૂපයන් තියෙනවා. ඒක තමයි මුලදී මහානායක උත්සාහ කළේ ඇනෙන බව, කැපෙන බව, මට සිලුටු බව, මොලොක් බව මේ හැම විදිහෙම දැනෙන්නේ පටවි ධාතුව. ඊළඟට අපිට තව තව පැහැදිලි වෙනවා දැන් මැටිවල මැටි මැටි කියලා කියන තැනත් සතර මහා ධාතුන්ම තියෙනවා. ඉටි කියන තැනත් සතර මහා ධාතුන්ම තියෙනවා. හැබැයි මැටි කියන එක රත් කළාම ඝන වෙනවා. ඉටි කියන එක රත් කළාම දිය වෙනවා. ඒ මොකක් නිසා? එතකොට ඒවැ මිශ්‍රණය වගේම මහානායක හඳුරු මෙතන කියන පටවි ධාතුවේ විවිධ ස්වરૂපයන් කර්කශ බව තමයි. ඒක ප්‍රධාන ගුණය. හැබැයි අර ගමන එක් එක් ආකාර වේගවත් ගමන, හිඳින් ගමන, ඍජු ගමන, ඇද ගමන, කෙලින් ගමන, දෙපයින් ගමන, හතර පයින් ගමන වගේ වෙනස් වුණා වගේ පටවි ධාතුව කියන මේ කර්කශ ගුණය තුල එකම ස්වરૂපයක් නෙමෙයි ඒක විවිධ ස්වરૂපයන් තියෙන. ඒ ස්වરૂපයන් නිසා තමයි එක් එක් තන පටවි ධාතුව වෙනත් ධාතුන් සම්මිශ්‍රණය වෙනකොට එක් එක් ප්‍රතික්‍රියාවක් දක්වන්නේ. ඉටි කියන තැනත් සතර මහා ධාතුම තියෙනවා මැටි කියන තැන සතර මහා ධාතුම තියෙනවා මැටි රත් කරනකොට ඝන වෙනවා ඉටි රත් කරනකොට දිය වෙනවා එතකොට මේක වෙන්නේ අර පටවි ධාතුවේ තියෙන විශේෂ ස්වභාවයන් නිසා ඒ වගේම ධාතුන් සම්මිශ්‍රණය වීමේ සංයෝග වීමේ විශේෂතා නිසා ඔය දෙකම එතනට බලපානවා කියන එකයි මහානායක හඳුරු පැහැදිලි කරන්නේ. ඉතින් ඒ සංයෝග වන්නා වූ ස්වરૂප මේ මේවයි කියලා එකින් එක පැහැදිලි කරලා කියලා ඉවරයක් කරන්නට පැහැදිලි නෑ සංයෝග වන්නා වූ ධාතුන්ගේ ධාතුන්ගේ ඇති වෙනස්කම් නිසාද ධාතුන්ගෙන් නිර්මාණය වන වස්තුහු අනේකාකාර වෙති. ඇටමස් නහර පස් ආදීෙහි පෘථිවි ධාතුව උත්සන්න තෙල් වතුර කෙල ආදීෙහි ආපෝ ධාතුව උත්සන්නය ගින්නෙහි තේජෝ ධාතුව වායෝ ධාතු දෙක උත්සන්නය සුළඟෙහි වායෝ ධාතුව උත්සන්නය නිවැරදි ලෙස ධාතු හතර තේරුම් ගැනීම එතරම් පහසු නැත එය සිදු කරගතහොත් උපාදාය රූපයන් පහසුවෙන් තේරුම් ගත හැකි වනු ඇත දැන් මේ සතර මහා ධාතුව හරියට තේරුම් ගන්න එකත් පහසු වැඩක් නෙමෙයි කියලා මහානායක හඳුර දක්වනවා හැබැයි නැවත නැවත මේවා කියවලා අහලා සාකච්ඡා කරලා හරියට මේ සතර මහා ධාතුවේ ස්වභාවය තේරුම් ගත්තොත් එහෙම කෙනාට ඒ සතර මහා ධාතුන් නිසා හටගන්න ඉතිරි රූප කොටස් 24 ඒවට පොදුවේ නමක් කියන උපාදාය රූප කියලා ඒ උපාදාය රූප ටික බොහොම පහසුවෙන් තේරුම් ගන්න පුළුවන් මේ මූලික ධාතු ටික තේරුම් ගත්තොත් කියලා මහානායක හඳුරු දක්වනවා. හොඳයි එහෙනම් අපි දැන් ওই කතා කරලා නිම කළේ සතර මහා ධාතු. එහෙම නැත්නම් භූත රූප. භූත රූප කොටස් භූත රූප පඨවි ආපෝ තේජෝ වායෝ. ඒක කාරණා හතර තමයි අපි මේ සති තුනක් මුළුල්ලේ කතා කළේ. ඒතර ලබන සතියේ ඉඳලා අපි පටන් ගන්නෙ උපාදාය රූප පැහැදිලි කරන්නට. හොඳයි එහෙනම් අද අපේ දේශනාව මෙපමණකින් අපි නිමා කරමු. අපි සුපුරුදු විදිහට ධර්ම සාකච්ඡාව ආරම්භ කරමු.